අපිට YouTube එකේ අහලා මේ Zoom එකේ අහලා තියෙනවා මෙහෙම ප්‍රශ්නයක්. මියගිය නෑමිතුරන්ට පින් දීම නිවසේදී කිරීම සුදුසු නැත. පින්කමක් කළ විට විහාරස්ථානයක කළ යුතුයයි පිරිසක් කියති. මියගිය නෑමිතුරන්ට නිවසේදී පින් නොදෙන්නේ නම් එය ඔවුන්ට කරන මහත් අසාධාරණ වූ අකුසලයක් බව තවත් පිරිසක් වාද කරති. පෙළ දහමේ මූලාශ්‍ර ඇසුරෙන් මේ தત્ත්වය පහදා දෙන්න. අපි ඥාතීන්ට පින් දෙනවා කියන්නේ ඒගොල්ලෝ ගෙදරට ගෙන්න ගන්නවා කියන එක නෙමෙයි. අනිත් එක දැන් ওই ප්‍රශ්නේ ඇති වෙන්නේ මැරිච්ච ඔක්කොම පෙරේතෝ වෙලා ඉන්නවා කියන සංඥාවෙන් පින් දෙන්න ගියාම තමයි ওই ප්‍රශ්නේ ඇති වෙන්නේ. අපි පින් දෙන්න පින් දෙනකොට අපි මියගිය ඥාතියට යා දේවත්වයක ඉන්නවා වෙන්නට පුළුවන්. එයා භූත പ്രേත තත්ත්වේ ඉන්නවා වෙන්න පුළුවන්. එයා නිරයේ ඉන්නවා වෙන්න පුළුවන්. එයා තිරිසන් ලෝකෙක ඉන්නවා වෙන්න පුළුවන්. එයා මනුස්ස ලෝකෙක ඉන්න අපි දන්නේ කොහෙද ඉන්නේ කියලා. මනුස්ස ලෝකෙක තිරිසන් ලෝකෙක හෝ නිරයේ ඉන්නවා නම් අපි කොච්චර පින් අනුමෝදන් කළත් එයාට අනුමෝදන් වෙන්න අවස්ථාවක් නැහැ. මොකද මෝදති කියන්නේ සතුට වෙනවා අනුමෝදති කියලා කියන්නේ අපි කරන හොඳ දේ අහලා දැකලා ඒ අනුව හිත සතුට කරගන්න. ඉතින් ඒ අනුව හිත සතුට කරගන්න මේ පින්කම දකින්න හෝ අහන්න අවස්ථාවක් ලැබෙන්න ඕන sannivedanayak වෙන්න ඕන. එතකොට අපේ ඥාතිය මනුලෝක නම් ඉපදිලා ඉන්න වෙන තැනක ඉන්න මිනිස්සෙක් දන්නේ නැහැ නේ අපි යා වෙනුවෙන් පින්කමක් කරනවා කියලා. තිරිසන් ලෝකෙක ඉන්නවා නම් ඒ සතාට තේරෙන්නේ නැහැ නේ අපි යා වෙනුවෙන් පින්කමක් කරනවා කියලා. නිරයක ඉන්නවා නම් ඒ නිර්සත්වයාට වෙනත් කාරණයක් අරමුණු කරන තරම් මනසට සහනයක් නැහැනේ අර පීඩාවත් එක්කම. ඒ බඳු තැන්වල පින් අනුමෝදන් වෙන්න ඉඩක් නැහැ. හැබැයි අර අපි පින්කමක් කළා අපේ ඥාතියට ලැබේවා, ඒතනත්තාට යහපතක් වේවා කියලා කරන සුබ ප්‍රාර්ථනාව, ඒ ආශිර්වාදයෙන් යම් සහනයක් සැලසෙන්නට පුළුවන්. අර තමන් විසින් කරගත්තා හා සමානව ශක්තිමත්ව මනසේ කුසල් සිත් උපදින්න ඉඩක් නැහැ. එහෙම ඉඳලා තියෙන්නේ ඕපපාතික ආත්ම භාවල. ඒ කියන්නේ දේව, යක්ෂ, භූත, പ്രേත, තිසාච, කුම්භාණ්ඩ ආදී ඕපපාතික ආත්මවල. ඒ ඕපපාතික ආත්මයකට ඉන්න තැනක ඉඳලා මේක දකින්නත් පුළුවන්. අපි පික්කම කරන තැනට ඇවිල්ලා දකින්නත් පුළුවන්. ඒ අතරින් බුදුරජාණන් වහන්සේ තිරෝකුඩ සූත්‍රයේදී දේශනා කරනවා අර පරදත්තු උපජීවී කියන പ്രേතයින්ට තමයි මේක ඒ මොහොතේම ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ නිසා පරදත්තෝපජීවී പ്രേතයින්ට තමයි පින් ගන්න පුළුවන් කියන ආකල්පයක් සමාජයේ ඇති වෙලා තියෙනවා. පින් අනුමෝදන් වෙන්න අනිත් අයටත් පුළුවන්. දැන් අපි දෙවියන්ට පින් දෙන්නේ, දෙවියොත් පින් අනුමෝදන් වෙන්නේ, මිනිස්සෙයින්ට අපි පින් දෙන්නේ, මිනිස්සුත් පින් අනුමෝදන් කරන. දැන් අපි මොකක් හරි ධර්ම දේශනාවක් කළාට පස්සේ මිනිස්සු අපට පින් දෙන්නේ, ඔබ වහන්සේත් මේ අපි කරගත්තු කුසලයේ අනුමෝදන් වෙන්න කියලා. ඉතින් ඒ නිසා මිනිස්සුන්ටත් අනුමෝදන් වෙන්න පුළුවන්. ඒක කිසි බාධාවක් නැහැ. හැබැයි ඒ අනුමෝදන් වුණා කියලා අපේ රූප වර්ණ මේ වර්ණ ගන්ධ මේ වර්ණය මේ ආයුෂය වර්ණය සැපේ බලය වැඩිලා 아무තු වෙන්නේ නැහනේ අපි ඒක අනුමෝදන් වුණා කියලා. හැබැයි අර පරදත් උපජීවි ලෝකයේ ස්වභාවය තමයි අනුමෝදන් වුණු සැනින්ම එයාගේ ජීවිත පරිවර්තනය එහෙම සනිකවම ඒ කුසලය ඒ මොහොතේම විපාක දෙන ආත්ම භාවයක් තියෙන්නේ පරදත්ත උපජීවි ලෝකේ. ඒ නිසා එතන තමයි මේ පින වඩාම ප්‍රකට වෙන්න පිනේ පරිවර්තනය සිද්ධ වෙන තැන. අනිත් අයට පින ලැබුණද නැද්ද කියන එක ඒගොල්ලන්ට ලොකු ගැටලුවක් නැහැ. අධික දුක් ඇති නිරේක හිටියොත් අපි පින් දුන්නත් නැතත් එයාගේ කර්මය ගෙවනකන් එයා එතනින් යන්න ගොඩ එන්නේ නැහැ. දේවත්වයක උපන්නොත් අපි පින් දුන්නත් නැතත් ඒ දෙවියා යම් කුසල කර්මයක් පාදක කොටගෙන නම් එතන උපන්නේ කුසල කර්මයේ තියෙන තාකල් එයා එතන පවතිනවා. මනුලෝපන්නොත් අපි පින් දුන්නත් නැතත් ඒ මනුස්ස ලෝකේ ජනිත වෙච්ච කර්ම වේගයේ තියෙන තාකල් එයා එතන පවතිනවා. ඒ නිසා ඒ අනිත් ලෝකවල පින් දුන්නය නැතය කියලා 아무තු වෙනසක් ඒ වෙලාවෙම ඇති වෙන්නේ නැහැ. හැබැයි පින් අනුමෝදන් වුණොත් සතුටු වුණොත් ඒක එයාට ප්‍රවෘත්ති විපාක ඇති කරන්න හේතු වෙනවා සහ අනාගත විපාක ඇති කරන්න හේතු වෙනවා. හැබැයි අර පරදත්තු ජීවි ලෝකේ ඒක ජනක කර්මයක් හැටියට ප්‍රතිසන්දි විපාකයක්ම එවලම ඇති කරන්න ඒක ප්‍රබල සාධකයක් වෙනවා. එතකොට අන්න ඒ කාරණය නිසා තමයි පරදත් උපජීවි ලෝකය විශේෂ කොට දක්වලා තියෙන්නේ. දැන් ඔය කාරණය අද සමාජයේ ගිහි පැවිදි බොහෝ දෙනා වරද්දගෙන තියෙනවා, පටලවාගෙන තියෙනවා. පරදත් උපජීවි ලෝකෙ උපන්නොත් විතරයි පින් ගන්න පුළුවන්. අර බුදුහාමුදුරුවෝ තිරෝකුණ්ඩ සූත්‍රයේ දේශනා කරන හැටියට මේ බිත්ති ළඟ, දොරකඩවල් ළඟ තාප්පයිනේ විදිහට බලාගෙන ඉන්නවා කියන සංඥාව ඇතුව තමයි ওই කතන්දර ඔක්කොම කියන්නේ. ඉතින් එහෙම වෙන්නේ පරදත් උපජීවි ලෝකෙ උපදින. මේ මැරෙන ඔක්කොම ගිහ පරදත් උපජීවි ලෝකෙද උපදින්නේ. එතකොට අනිත් ලෝකෙ එතකොට හිස් වෙන්න ඕන. ඉතින් මනුස්ස ලෝකෙ මැරිලා මැරිලා ගිහින් පරදත් උපජීවි ලෝකෙ නම් සියලු දෙනා උපදින්නේ. මනුස්ස ලෝකයට පැමිණීමේ වටිනාකම මොකද්ද? මේ ಗುಣධම් වැටීමේ වටිනාකම මොකද්ද? එහෙනම් ඉතින් මනුලොවට එන්නට වටින්නේ නැහැනේ. එතකොට ඒක ඊටාම කලාතුරකින් සිද්ධ වෙන අවස්ථාවක්. පරදත්තුගේ ජීවි ලෝකය ගැන බුදුහාමුදුරෝ දේශනා කරන්නේ බිම්බිසාර රජුණන්ගේ ඥාති പ്രേතයින් ඒ தത്വයටපත් උනේ පෙර සංගසතු දේවල් හොරා කාලා. බලහත්කාරයෙන් කාලා. එතකොට ඒ වගේ මහා අපරාධ කරපු අය යන තනක් තමයි එතන. ඉතින් ගති නියත නැති නිසා ඥාතියා කොතනක ඉන්නවද කියලා අපට කියන්න බෑ. නමුත් අපි පූර්ව උපකල්පනයක් ඇති නොකරගත යුතුයි. අපි පින් දෙන්නේ අපේ මරිච්ච ඥාතියා പ്രേත ලෝකේ ඉන්න නිසායි කියන සංඥා. දැන් ඉස්සර ගම්ම ලෝක හරියට තිබ්බා. ඒ නිසා හත් දවසේ තුන් මාසේ පින්කමක් කරනකොට තුන්මං හන්දියක මල් පැලක් හදලා බත් ගොට්ටක් තියලා එහෙම වැඩ කරනවා. ඒ මොකද අර පෙරේතයාට තමයි මේ තියන්නේ. පෙරේත තටුව තියනවා කියලා. ඉතින් ඒ තරමට ඒවා ගම්වල මිනිස්සුන්ගේ ඔළුවල කිඳා බහැලා තියෙනවා. දැන් නම් ඒවා ගොඩක් අඩුයි. ඉතින් ඉස්සර ඒවා හරියට තදට තිබ්බා. ඉතින් ඒ ඒ වත්ගොටුව තියෙන එක නැති වුණාට අදටත් ගිහි පැවිදි බොහෝ දෙනා තුල ඔය උපාදානය තියෙනවා පින් ගන්න පුළුවන් පරදත්ත උපජීවී ලෝකේ ඒ නිසා ඒ අය මේ ගෙදරට ගෙන්න ගන්න හොඳ නැහැ ගෙදරට ගෙන්න ගත්තන් පස්සේ ඒගොල්ලෝ නවතින්න පුළුවන් අපට කරදර වෙනවා ඒ නිසා හොඳම දේ තමයි මේ සිද්ධාස්ථානයකට ගිහිල්ලා පින් දෙන එක කියන වගේ. ඒතකොට සිද්ධාස්ථානයට මල පෙරේතෝ එකතු වුණාට ප්‍රශ්නයක් නැහැ. හාමුදුරු ඒක මොකක් හරි බේර ගන්න නැතේ කියන එහෙම අදහසකින් තමයි ඒක කරන්නේ. හාමුදුරන්ට ඒකේ ප්‍රශ්නයක් නැහැ. කුෂ්ඨ බල්ලෙක් තමන්ගේ ගෙදර හිටියත් ගඳ ගහනවා. පන්සලේ හිටියත් ගඳ ගහනවා. ඉතින් ඒක ඒක කුෂ්ඨ බල්ලා මුතුයෙන් එන්නේ නැහැ මේ gedara manussයට ගඳ ගස්සන්න කියලා. කුෂ්ඨ බල්ලා පන්සලට එන්නේ නැහැ හාමුදුරන්ට ගඳ ගස්සන්න කියලා. හැබැයි ඉතින් කොතන හිටියත් ඒ ගඳ වහණය වෙනවා. ඒක ඒ ඒ ඒ සතාගේ කුෂ්ඨයේ තියෙන ස්වභාවය. අන්න වගේ කොතන හිටියත් ඒ භූතාත්මවල ඒගොල්ලන්ගේ දුබලතා ඒවා ඒවා තුල පරිසරය ඇති වෙන වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි සමහර තැන් වලට අපි කියන පස්සේ හරි අඳුරුයි හරි গুপ্তයි එහෙම කියන්නේ. සමහර තැන්වල හරි ප්‍රසන්නයි, පිරිසිදුයි. එතකොට ප්‍රසන්න පිරිසිදු බව ඇති වෙලා තියෙන්නේ මොකක් නිසාද? යහපත් සිතුවිලි නිසා. ඉතින් තමනුත් ගෙදර යහපත් සිතුවිලි ගොඩනගනවා නම් එතකොට පිරිත් හවසට පිරිත් ටිකක් වගේ කියනවා නම් එතකොට ඒ gederat ඒ ප්‍රසන්න බව ඇති වෙනවා මොන මලයක්ව මල පෙරේත අපිට මලයක්ව මල පෙරේතෝ නැති තැනක් හොයන්න බෑ ගේ ඉඩ මෙද බිත්තිය ඉඳ තමන්ගේ gedara මැරිච්ච අය හිටියේ නැති වුණාට ඕන තරම් මේ පොළවට අරක්ගත්තු බහිරවයෝ අපි මේ ඉඩ කඩන් ගන්න ඉස්සෙල්ලා මැරිලා ගියාය මේවා බදාගෙන ඉන්නවා ඒක කවුරුවත් නැති මල පෙරේතෝ නැති මල යක්ෂෝ නැති ඉඩමක් ගන්න හෙව්වොත් එහෙම කවදාවත් අපිට ඉඩම් ගන්න හම්බ වෙන්නේ නැහැ අර එක සැරයක් මොකද්ද මම හිතන්නේ මේ රූපවාහිනිය ගියා ඒක බලපු අය මාත් එක්කලා කිව්වා මොකද්ද බහුභූතය හරි මොකක් හරි කියලා ටෙලි නාට්‍යයක් ගියා කියලා. ඒකේ අර මොකද්ද කණ්ණාඩි දෙකක් දාගත්තාමද මේ දිව්‍ය ලෝකෙන් වැරදිලා මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලාද කියලා ඒගොල්ලන්ට ඔක්කොම පේන්න ගන්නවා අර භූතාත්ම කියලා. ඉතින් එහෙම පේන්න ගත්තොත් එහෙම ආයේ මේකේ විසුමක් හම්බ වෙන්නේ නැහැ අස්සම් මුල්ලක් නැහැ අර සියලු ගත්ත. දැන් අපි ඔච්චර පරිස්සමින් ගේ හදාගන්න ගියත් හැමතැනම වේයෝ ඉන්නවා. හැමතැනම කූඹි ඉන්නවා. හැමතැනම කඩේ ඉන්නවා. හැමතැනම මදුරුවෝ ඉන්නවා. ඊට පස්සේ ඕන තැනක මීව හැදෙන්න පුළුවන්. ඕන තැනක කරපොත් ඕන තැනක හූණු. ඒතර එහෙම නැති තැන් අපිට ගෙවල් හදන්න හොයන්න බෑ. ඒ වගේ තමයි මල යක්ෂයෝ, භූතයෝ, ප්‍රේතයෝ, කුම්බාණ්ඩෝ ඒ ඒ භූතාත්ම නැති තැන් අපිට හොයන්න බෑ. ඒ නිසා gedara පින් දුන්නත් නැතත් ඒ මේ මේ සත්ත්ව ලෝකයක් නේ. ඒ නිසා ඒවා නිකන් හරිය ලාමක පටු අදහස්. ඉතින් Tamanට ඒ වගේ භූතාත්ම වලින් බලපෑමක් ඇති වෙනවා කියලා හිතෙනවා නම් Taman පින් අනුමෝදන් කරලා කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා ගන්න. අර මේ සම්පූර්ණ අමනුෂ්‍යාත්ම විසින් Tamanට හානි කරන, කරදර කරන, බියවද්දන තැන්වල මෙත්ත සූත්‍රය සජ්ජායනා කළා මේ සියලු දෙනාගේ සහයෝගය ලබාගෙන අපූර්වට ගුණධම් වැඩුවේ. ඉතින් ඒ නිසා ඒකට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට විසඳුමක් තියෙනවා. ලෙඩක් තියෙනවා නම් ඒකට ඖෂධයකුත් තියෙනවා. ඒ වගේ අපිට ඒ වගේ අමනුෂ්‍යාත්ම වලින් යම් යම් පීඩා ඇති වෙනවා වගේ තේරෙනවා නම් දැන් අපි හිතමු කුෂ්ඨ බල්ලෙක් ඇවිල්ලා මෙතන නිදාගෙන ඉන්නවා තමන්ගේ මේ දොරකට. තමන්ගේ ගෙදර බල්ලෙක් නොවෙන්න පුළුවන්. තමන්ගේ බල්ලාගේ කුෂ්ඨ හැදුනොත් විතරයි ගඳ ගහන්නේ කියලා එකක් නැහැනේ. අහල පහල දඩාවත යන බල්ලෙක් කුෂ්ඨ හැදිලා වුණොත් තමන්ගේ ස්තෝපේ ඇවිල්ලා නිදාගත්තොත් තමන්ට ගඳ ගහනවා තමයි. ඉතින් ඒක වළක්ව ගන්න තමයි මිනිස්සු අර සමහරට වතුර පුරවලා බෝතල් තියන්නේ. ඉතින් එහෙම උපක්‍රමයක් කරන් පස්සේ අරු වෙන්නේ නැතුව ඉන්නවා. ඉතින් ඒ වගේ තමන්ගේ ඥාතියක් මැරිලා මල පෙරේතෙක් වෙලා අද වෙන කෙනෙක් ඇවිල්ලා හිටලද කියන කතාවක් නෑ. ඒ ඒ දුර්වල ආත්ම මේ අවට ඉන්නකොට ඒවෙන් යම් යම් අපහසුතා පීඩා එන්න පුළුවන්. ඉතින් එහෙම එකක් Tamanට දැනෙනවා නම් ඒක Tamanගේ ඥාතියද වෙන ඥාතියෙක්ද කියන කතාවක් අදාළ වෙන්නේ නෑ. කුසල ක්‍රියාවක් කරලා ඒගොල්ලන් අනුමෝදන් කරලා යහපතක් කරන්න පුළුවන්. ඒ වගේම අර මෙත්ත සූත්‍රයේ සජ්ජායනා කිරීම වගේ දෙයක් අපට අකණ්ඩව කරගෙන යනවා නම් අර ගොල්ලන්ගෙන් එන බලපෑම් දුර වෙලා යනවා. Tamanගේ දනුන්ගේද කියන කතාවක් නෑ. ඉතින් ඒ වගේ පැහැදිලි ක්‍රමවේද මේ ධර්මයේ තියෙද්දී නිකන් අපි එක එක මති මතාන්තර අල්ලාගෙන ඒවා මතවාද විවාද කර කර ඉන්නවා කියන එක ඉතින් හරි පටු මානසික තත්වයක් ඒක ගිහියෙක් කළත් පැවිද්දෙක් කළත් ඉතින් එතන තියෙන්නේ බොහොම අනවබෝධයම තමයි. ඕ පින් ස්වාමීන් වහන්සේ ඒකටම මට පොඩි ප්‍රශ්නයක් මේ ළඟදී හිතිච්ච දෙයක්. ඒ කියන්නේ අර කෝණාගම හරි කකුසන් හරි ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු කට්ටියක් මේ කියන්නේ ඒ ශාසනයට ගොඩක් මේ උදාහරණ එහෙම දීපු කට්ටියක් ලෙඩ වුණා මේ මේ කොහොම වෙනත් භූත වර්ගයකටපත් වෙලා ඊට පස්සේ අනේ පිණිසුට තුමාගේ කාලේ යාගේ ඥාතියෙක් ඥාතීන් හැටියට පෙනී සිටියා කියලා කතාවක් අපි අහලා තියෙනවනේ. ඒතකොට ඒ ඒ කට්ටිය ඒකෙන් මිදුනේ මේ අනේ පිණුසිටුතුමා විවිධාකාර දන් දුන්නා ඒකෙන් කියලාත් කියනවනේ. එතකොට හඳුරන්නේ එහෙම උනේ ඒගොල්ලෝ ඇත්තටම පින් කරපු මේ ඒ කියන්නේ පින් කරාම යම් හොඳක් ලැබෙනවා කියලා අදහස තිබිච්ච කට්ටියක් හින්දා අනිවාර්යෙන් නේද? අනිවාර්යෙන් දැන් එහෙම පින්දුනට වැඩ කරන්න පින් අනුමෝදන් කරන්න බෑ. දැන් මීට ඉහතත් මම පැහැදිලි කරලා දීලා තියෙනවා පින් අනුමෝදන් වෙන්න අවම සුදුසුකම් දෙකක් තියෙනවා. එකක් තමයි අපිට මේ ඒ කරන කුසල ක්‍රියාව ගැන යම් sannivedanayak දැනුවත් වීමක් වෙන්න ඕන. දන්නේ නැත්නම් අනුමෝදන් වෙන්න බෑනේ. දෙවැනි කාරණේ තමයි මේක හොඳ දෙයක් කියලා හිත පහදවා ගන්න පුළුවන්. හිත පහදවා ගන්න බැන්නම් පිංගම් කළා කියලා අනුමෝදන් වෙන්නේ නැහැ. මම ඊට හිතදී මේ ප්‍රායෝගික අත්දැකීම් කියලා තියෙනවා. රේරුකාණේ මහානායක හඳුරු ඉන්න කාලේ ඔය තාත්තා කෙනෙක් මිය ගිහිල්ලා තුන් මාසෙ පින්කමත් ඉවර වුණාට පස්සේ ගෙදර දරුවෙකුට අර ආරූඪයක් වගේ එකක් මතුවුණා. ඊට පස්සේ මහානායක හම්බුර ළඟට එක්කන් ආවට පස්සේ ඔය කවුද කියලා අහපුවාම මේ ගෙදර මැරිච්ච තාත්තයි කියලා කිව්වා. ඊට පස්සේ මහානායක හම්බුර ඇහුවා දැන් ඉතින් ඔය තුන් මාසෙ පින්කමක් කරලා අනුමෝදන් කළා අනුමෝදන් වුණේ නැද්ද? මේ දරුවන්ට කරදර කරන්නේ. එතකොට මේ අර භූතයා හරි පෙරේතයා හරි කිව්ව කතාව තමයි මොන් පින්කම් කළේ මගේ සල්ලි ටික වියදම් කරලා. මගේ සල්ලි වියදම් කරන්නේ නෙවෙයි උන්ගේ සල්ලි වියදම් කරලා පින්කමක් කළොත් විතරයි මං යන්නේ. දැන් මොකක්ද අර තාත්තා සල්ලි ටිකක් තියාගෙන හිටියම් මැරෙන මොහොතේ ඒක මතක් වෙනවා මලයක් එක්කරි මල පෙරේත් එක්කරි වෙලා උපන්. දැන් දරුවෝ කල්පනා කළා තාත්තගේ මේ මුදල් ටික අපි කාලා නාස්ති කරන එක හොඳ නෑ. තාත්තට පින් සිත් වෙන්න අපි ඒක තුන් මාසේ පින්කමට යොදවමු කියලා. දරුවෝ ඒක කළේ සද්භාවයෙන්. හැබැයි අර සත්වයා මේක ගත්තේ වෙන විදිහකට. උන්ගේ සල්ලි ටික ඉතුරු කරගන්න ඕන නිසා මගේ සල්ලි ටික වියදම් කළා මේකට කියලා. මොකද දැන් එයාට අර මුදල ගැන තෘෂ්ණාවනේ තියෙන්නේ. ඉතින් එතකොට පින් අනුමෝදන් වෙන්නේ නැහැ. අසත්පුරුෂ මහා දානෙ දුන්නාම බොහෝ දෙනා හිත පහදවා ගද්දී එක ඇමති එක් කල්පනා කරනවා මේ රටේ මහ ජනතාවගේ සල්ලිනේ මොනතරම් අපරාධයද 14 කෝටියක් වියදම් කරන්න ඕනද 500ක් දෙනකොට කණ්ඩ දෙන්න අතින් පයින් යනවද රජුරංග මේ රටේ සල්ලි නේද නාස්ති කරන්නේ. ඉතින් ඒ මිනිස්සයාට අන්තිමට සියල්ල නැතිලා රටිනුත් පිටුවහල් වෙන්න ඕන. අර හිත පහදවාගත්තු අය සෝවන් ආදී ඵලයන්ටපත් වුණා. දැන් අද අපිට පේනවා පින්කමක් කරලා අන්තර්ජාලයට ෆොටෝ ටිකක් වීඩියෝ ටිකක් එකතු කරපුවා කොච්චර අය කුපිත වෙනවද කියලා. මේ gadol godowal වලට පූජා තියනවා, මේ ගස් ගස්ගල් වන්දනා කරනවා. එතකොට මේ පිළිම වන්දනාව මේවා මේ නිකන් ප්‍රාථමික සංස්කෘතික අංග. ඕවා නෙමේ බුදුහාමුදුරෝ දේශනා කළේ. බුදුහාමුදුරෝ දේශනා කළේ ගැඹුරු දර්ශනයක්. දැන් ඒක ආගමක් බවට පත්. දැන් මේ ගොඩාක් අමාරු. මේ මිනිස්සු කසිප්පු බොනකොට, පාටි දානකොට, එතකොට සල්ලාලකම් කරන්න වියදම් කරනකොට ඒ මොකුත් කතාවක් නැහැ. අර දැන් මේ මේ මිනිස්සුන්ගේ සද්ධාව, ගුණය, නුවණ අවදි කරන්න මෙහෙම එකක් කළාම තමයි අමාරු. එතකොට තමයි ඒගොල්ලන්ට මතක් වෙන්නේ මේ අපරාධ නේද මේවා අසරණේකට කන්න දුන්නා නම් මොකද, ගයක් හදලා දුන්නා නම් මොකද? ඒගොල්ලෝ කසිප්පු බොනකොට පාටි දානකොට මේකෙන් අසරණේකට ගයක් හදන්න පුළුවන්. මේකෙන් මේ මේ කන්න දෙන්න පුළුවන්. ඒව මොකුත් මතක් වෙන්නේ එතකොට මේ තියෙන සමාජ හිතවාදී බවද පින අනුමෝදන් වෙන්න තරම් සද්ධාවක් ප්‍රඥාවක් නැති බවද ඉතින් ඒ නිසා පුද්ගලයාගේ තරාතිරම මොකක් වුණත් ගිහි වුණත් පැවිදි වුණත් එයාගේ නිලය මොකක් වුණත් පින් අනුමෝදන් වෙන්න හැමෝටම බෑ. පැවිදි වුණත් හැමෝටම පින් අනුමෝදන් වෙන්න බෑ. සමහර පැවිද්දොත් ඉන්නේ ඒ වගේ පින්කම් වලට නිග්‍රහ කර කර දොස් කිය කිය බැන බැන ඉන්න අය. ඒ මොකද ඒ සද්ධාවේ අඩු බව. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ට ප්‍රඥාව වැඩි කියලා. ප්‍රඥාවේ වැඩි බව නෙමෙයි සද්ධාවේ අඩු බවයි එතන තියෙන්නේ. ඉතින් ප්‍රඥාව වැඩි නම් ඒගොල්ලෝ අනිත් කරන කටයුතු වලින් ඒ විදිහේ යහපත් දෙයක් පේන්න ඕන. හැබැයි තමන් කරන්නේත් නෑ අනිත් අය කරන එක දරා ගන්නත් බෑ. ඉතින් එතකොට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නවේ කදරියා දේවලෝකං වජಂತಿ. දානං හවේ නප්ප බාලෝ හවේ නප්ප සංසන්ති දානං ධීරෝව දානං අනුමෝදමාන තේනේව සෝ හෝති සුඛී පරත්. එතකොට කවදාවත් මේ මසුරු පුද්ගලයා දන් දීම කියන එක අනුමත කරන්නේ ඒක තමන්ගේ දේ දෙන්නෙත් නෑ අනුන්ට. අනුන් දෙනෝ දකින්නත් බෑ. ඒතර බාලාහවේ නප්ප සංසංසේ දානයි. දන් දීම බාලයෝ අනුමත කරන්නේ ධීරෝව දානං අනුමෝද බද නුවණ තියෙන මනුස්සයා තමයි දානය අනුමෝදවන්නේ තේනේව සෝ හෝති සුඛී පරත්ත ඒ නිසා මේ තනත්තා සැපයටපත් වෙනවා ඉතින් ඒ නිසා කෙනෙකුට පින්කම් කරනවා දැක්ක පමණින් සම්බන්ධ වෙච්ච පමණින් පින් අනුමෝදන් වෙන්න බෑ. ඒකට අනිවාර්යෙන්ම කුසලය ගැන අගය කිරීමක් පැහැදීමක් තියෙන්න ඕනේ. ඒක මරුණට පස්සේ ඇති වෙන සුදුසුකමක් නෙමෙයි. ඒක ජීවත් වෙලා ඉන්න කාලේ පුහුණු කරගන්න ඕන සත්පුරුෂ ගුණය. ඉතින් අද කාලේ මේ සමාජයේ ඉන්න බහුතරයක් අපට පේනවා දන් දීම අගය කරන්නේ පින්කම් කිරීම අගය කරන්නේ ඒගොල්ලෝ මහා ඉහලින් ඒ ඒ තමන්ගේ ඊර්ෂ්‍යාව ඒගොල්ලෝ වහගන්නේ ප්‍රඥාවේ ස්වરૂපයෙන් තමන්ගේ මසුරුකම ඒගොල්ලෝ වහගන්නේ ප්‍රඥාවේ ස්වરૂපයෙන් ඒ ප්‍රඥාවේ ස්වરૂපයෙන් කියන්නේ ඒගොල්ලෝ ඒකට මතු කරන්නේ ඌට වඩා හොඳයිනේ මෙහෙම කළා නම් ඕවා අර්ථවත් යොදවන්න පුළුවන් නේ ඇයි මේ මෙහෙම කරන්නේ ඒතකොට හරිය නිකන් දාර්ශනික කතා වගේ තමයි පේන්නේ නමුත් ඇතුළේ තියෙන්නේ අර මසුරුකමයි කුහකකමයි ඒ ටික ඉතින් එහෙම වෙනකොට එතන කුසලයක් ජනිත වෙන්නේ නැහැ. මැරිලා ගියා කියලා ඒ ස්වභාවයන් ආය 아무තු වෙනස් වෙන්නේ නැහැ. මැරිලා ගිහිල්ලත් ඒ ඒ ගතිගුණ නැති. එහෙම අයට මැරුණයි කියලා පින් දුන්නයි කියලා අනුමෝදන් වෙන්න පුළුවන් කමක් නැහැ.